සාතිකං ආදිවාසීති පද අති විනෝදේති ප්ලම්ති කරෝති අනභාවං ගමේති උප්පං උප්පන්නේ පාපකේ අකුසලේ ධම්මේ නාදිවාසීති පද අති විනෝදේති යන්ති කරෝති අයං බුච්ඡතානන්ද පහාන සංඥාති වේගයේ යෝගාසන අනුවක්කයි. මේවා පිට සාධක මහත්කම සම්බන්ධ කරගෙන පවත්වාගෙන යන ධර්මදේශනා මාලාවට මේ අවස්ථාවයක් ඉදිරිපත් කරගත්තේ ගිරිමානන්ද සූත්‍රයේ අත්තාවු දස සංඥාව. මේ අපි මේ වෙනකොට මුල් මුල් සංඥාවල් හතරක් ඉක්මවල තියෙනවා අපි මේ පහාන සංඥාව කියන අලුත් සංඥාවකට ආරම්භය කරගස්ටි යද අලුත් ආලාවක ඉඳිලා ඇතුව මේ ධර්ම දේශනාවට වෙන්නේ ඒ වගේම තමයි මේ ධර්ම දේශනා ගිරිමානන්ද දූතේ ඉදිරිපත් කරගත් ධර්ම දේශනාවල අපි මේ හත්වෙනි ධර්මදේශනාවටයි සැකමිලා කියේ. මේ ශාලාවක අපිට විශේෂීත පාඩම් ලැබුණා, පහසු ගන්න ලැබුණා වගේම මේ පහාන සංඥාවට අපි මෙතුවක් කල ඉදිරිපත් කරගත්තා වූ සූත්‍ර වලින් ලැබෙන ආභාෂය බලනකොටත් මේක තේරුම් ගැනීමට කරුණු ආශයක් මේ වෙනකොටත් අපි විවිධ මාතෘකායේ සාකච්ඡා කරලා තියෙන නිසා ඒ මතක් කිරීම මාර්ගයෙන් අපිට පහසුවක් වෙයි කියලා කියන්නේ. මේලා සාකච්ඡා කරනකොට පොදුවේ මතක් කරන්න තියෙන්නේ මේ සූත්‍ර පිටකයේ විශේෂයෙන්ම මධ්‍යම නිකායේ මේ පහාන සංඥාවට සම්බන්ධ කරුණු කාරණා. ඒ විතරක් නෙවෙයි ඒ සඳහා පිළිපැදිය යුතු ප්‍රතිපදා මාර්ගය. ඒන් ලැබෙන ආදීන වාස්වාද විෂයෙහි විශේෂත්වයක්. ඒ නිසා යෝගාවචරයේ කුතේ ඔත්තක් කියවීම හොඳ දෝ නරක දෝ ආදී වශයෙන් ප්‍රශ්නය වුණත් සමාජයේ සාකච්ඡා වෙනවා ඒ தත්ත්වයට තේරුණත් ආමානිය මතක් කරන්න පුළුවන් තමන්ට දැනෙනා තේරෙනා තාලෙට ශ්‍රී සම්බුද්ධ වචනේ සූත්‍ර පිටකේ සඳහන් වෙන්නේ මේ මධ්‍යම නිකාය යෝගාවතර පිළිපත බොහෝමත්ම ආකාරයි. මේ නිසා ධර්ම දේශනාවටත් ගිරිමානන්ද සූත්‍රය ඒකනම් අංගුත්තර නිකාය සංග්‍රහ වෙන්නේ එහි යත්තා වූ මේ පහාන සංඥාව ගත්තාම සේතසුව කිරීමේ පරමාර්ථයෙන් දේශනා කරන ලද සූත්‍රයක් වශයෙන් ප්‍රසිද්ධ වෙලා තිබුණට මේ පහාන සංඥාව සරුවචන් වහන්සේට ඒ සූත්‍රයේ යොමු වෙන සූත්‍රය අදහස් කරන ඉරිමානන්ද ස්වාමීන් වහන්සේටත් ආනන්ද ස්වාමීන් වහන්සේටත් මේ පහාන සංඥාව එරගුණව කොච්චර තියෙන්නද ඒක මේ වාගේ සාමාන්‍ය දිනදා ඉලක්ක වගේ ආවම කොහොම පාවිච්චි කරනවාද කියන එක මේ අපි විචක්කල් පාවිච්චි කරපේ සූත්‍ර කොටස් එක සම්සන්දනය කරලා බලනකොට කාට කාටත් වැටහෙයි කියලා මම බලනවා විපහාන සංඥාවේදී ප්‍රධාන වශයෙන් විතර්ක තුනක් ඉදිරිපත් කරනවා. කාම විතක්ක, ව්‍යාපාද විතක්ක, විහිංසා විතක්ක. මේ විතර්ක සාමාන්‍ය සංස්කෘත භාෂාවෙන් විතර්ක කියලා කියනවා. පාලියෙන් විතක්ක කියලා කියනවා. මේ දෙකම පිටසිනේ පාවිච්චි වෙනවා. මේ විතර්ක එක පැත්තකින් කියන්න පුළුවන් මේ ඔක්කොම නීවර ධර්ම සංග්‍රහය. ඒක නිසා මේ විතර්කයන් නිග්‍රහ කරලා විතර්කයන් විජයග්‍රහණය කළොත් ඒ පුද්ගලයාට ඒ යෝගාවචරයට ඒ යෝග ජීවිතේ විශාල අඩීමක් පැනගත්ත ලොකු වැඩි විපත් වීමකට වෙච්ච කලතුනා භාවයක් ඇති වෙනවා. ඒ නිසා යෝග ජීවිතය කියන්නේ එක පැත්තකින් බලනකොට මේ විතක්ක නිග්‍රහයමයි. ඒක තමයි ඒකේ විචිත්‍රම අවස්ථාව බොහෝ ජයක් ගන්න සහ පරාජය තීන් වෙන්නේ මේ මට්ටමේ. ඒ නිසා යෝගාවචරයන් කාටත් වගේ සාර්ථක වේවා අසාර්ථක වේවා මූලගත කර නැත්නම් වේවාදී කල්යාණ වලේ මැද පැත්තේ ඉන්න සුවග පැත්තේ ඉන්න වේවා කාටත් මේ විතර්කයන් පිළිබඳව නම් දේශයෙන් ගැලවෙන්න බෑ. ඒක නිසා මේ මජ්ක්‍ධිම නිකායේ මේවා ගොඩාක් සංග්‍රහ වෙලා තියෙන නිසා ඒ ටික බුද්ධ වචනය ගුවන්තරන් කියවා ගන්න කොහොමදයි කියලා පොදුවේ තම තමන්ගේ ස්වාධීනව කටයුතු කරන් බලාපොරොත්තු යෝගාවතෙන් කරන්න පුළුවන්. මේක පිළිබඳව බුද්ධ ගෝචාචාර්යයන් වහන්සේගෙන් මම පොතට දීලා තියෙන නම පංච සුදරි. මේ ප්‍රපංචයන් තමයි විතර්ක මත මේ සම්මුති ලෝකයට වැටිලා කරන සාකච්ඡා කරන විග්‍රහ විමර්ශන තේරෙතම පොදු වචනක් තමයි ප්‍රපංච. පංච කියන කාලී ශක්ති ප්‍රපංච කියලා අපි ඒක සංස්කෘතියේ මේ දකින්නවා. ඉතින් පා සිංහලේ දෙකම පාවිච්චි කරනවා කොහොමද කියනවා සිංහලක පාවිච්චි වෙන්නේ නැති වචනයක්. පාවිච්චි වෙනවා නම් පාවිච්චි වෙන්නේ පපංච ප්‍රපංච කියන වචන දෙක විතරයි යෝග පිළිබඳව සාමාන්‍ය මේ වැදහින අර්ථ ඇත්තේම නැති තරම්. නමුත් මේ ආහාර සංඥාට එනකොට ඒ අපි අකමැති වුණත් අපි තේරුම් ගත්තේ නැති වුණත් ඒ කියන අදාළ භාවය නම් ටිකක් මතක් කරගන්න. ඒ නිසා මේ විතර්ක පිළිබඳව එහෙම නැත්නම් මේ ප්‍රහාණය මම කිව්වා මම කිව්වා කියන පටන් එනකොට මට හරි ගන්න. මේකම ක්‍රමයෙන් ක්‍රමයෙන් පරිවී යන ස්වරූපේ දකින්න හරි ගන්නකොට පස්සේ ඉතින් නොබෝ වේලාවකින් අනිත්‍ය ධර්ම තේරුණාට පස්සේ බණ ටිකක් කියන හැන්දා කරේ වෙනකොට යාව රහත් කරවලා චාරිපුත්‍ර සංචාර පස්සේ බාර දීලා තියෙනවා මෙන්න ශිෂ්‍යයයි කියලා. අරතුල ඒකත් නැත. මෙහිලා ලක්ෂ උපක්‍රමේ ඒ ලඝු ජයග්‍රහණ ඒ වාගේම සදාසන්නව ගත කරපු <clears throat> ශ්‍රාවකයන් වහන්සේලාට දීලා තියෙන උපදේශ අපට ඉතුරුලා තියෙන ත්‍රිපිටක උපදේශය බලනකොට මේක විශාල හටනක්. මේක විශාල දැනගත යුතු මාතෘකා ශේෂ්ත්‍රයක් වවන තේරුම් ගත යුතුයි. සින්දා ප්‍රධාන වශයෙන් කාම විතක්ක, ව්‍යාපාද විතක්ක, විහිංසා විතක්ක කියලයි මේ විතක්ක තුන හඳුන්වන්නේ. මේ විතක්ක තුනනේ කිසිම තෙතක් අනුකම්පාවක් නැතුව ප්‍රහාණය කළ යුතුයි. ඒ සඳහා පාවිච්චි කරන වචන ටික තමයි නාදි වාතේති, අජහති, විනෝදේති, යන්ති කරෝති අනකරම්. මේ විතර්කයක් තමයි හිතට ආවා ගන්නව නම් ඒක අදිවාසනය කරන්න එපා, ඉවසන්න එපා. නාදි වාතේති, අජහති. අයින් කරමු දාන්න. පැත්තකටම දාන්න. විනෝදේති දුරු කරන්න. යන්ති කරෝති කෙලවරක් කරන්න. අනාගාන අනභවං ගමේති නැති තැනට නැති බවට පත් කරන්නේ මකන්නම ඒක නිසා කාම විතක්යක් ව්‍යාපාද විතක්යක් විහිංසා විතක්යක් තමන්ගේ හිතට වැටෙනවා නම් වැටෙන බව යෝගාවචරයාගේ සතියේ යම් වෙලාවක කාරාප්පක අප්‍රමාදයේද අරුණාන ඊගාවට කාරක අප්‍රමාදයේ මගින් දැනගත්තට පස්සේ සතුරෙක් තමන්ගේ බලකොටු ඇතුළට ආවයි කියලා උත්කාරයෙක් හෝ සතුරෙක් හෝ ඒ සම්බන්ධයේ ක්‍රියා කරන්න ආසේ කවදාවත් කාම විතක්කයකට, ව්‍යාපාද විතක්කයකට, විහිංසාව විතක්කයකට දෙකක් අනුකම්පාවක් නොදැක්වීම තමයි මේ පහාන සංඥාව වශයෙන් ඉතී ඇති කරගත යුතු සංඥා. මේකට හේතුව මොකද? මේ කාම විතක්ක, ව්‍යාපාද විතක්ක, විහිංසාව විතර්ක ඒ අපාපගේ බලකොටු වලට එන්නේ ඉතාමත් මිත්‍ර ස්වරූපේ. ඉද කල් දෙයාගෙන ලාභ ප්‍රෝජන ලබා දෙන ව්‍යාපෘති මාර්ගයෙන් තමයි එන්නේ. බොහොමත්ම හොඳ පැත්ත පෙන්නගෙන ලොකු ජයග්‍රහණයක් ලැබුණා ලොකු හිතක් පහළනවා වටිනා දෙයක් විදිහට මේක ලාවට පස්සේ අපිට පේන්නේ අම්මා මුත්තා කාලේවත් අපිට නොවිතිච්ච හොඳ ප්‍රගතිජීවි ජීවුණු ජීවුණට හිත දෙන වටිනා අදහසක් පහළ වුණා ඒක නිසා ඒක එනකොටම ඒ පිළිබඳව අදිවාදනයක් කරනවා. ඉවසනවා ඒක බාර ගන්නවා ඒකට ආසන කනවනවා මල් මාල දානවා নানা ආකාර විදිහේ කලකලා පටන් ගත්තාම ඒක අපේ සතු සෑම වස්තුව සොරකම් කරගෙන අන්තිමේ රාත්‍රියේ පලා යනවා තමයිලාට අපිවත් මරලා දානවා. ආනේ තරම කිසිම කිසි ආකාරයකින් දෙතක් අනුකම්පාවක් ඉඩක් ප්‍රස්තාවක් යෙයුතු නැති මකලන දාන කරන දේවල් තුනක් විදිහට හදලා තියෙනවා. මේ කාම විතක්ක, ව්‍යාපාර විතක්ක, විහිංසාව විතක්ක දක්වලා තියෙනවා. මේට අමතරව මේ විතර්ක තුනට අමතරව තව විතර්ක හයක් එකතු කරලා භාවනා ජීවිතයකට පත් වෙන නව මහා විතර්ක වශයෙන් ගන්න. මේ තුන ඇරුණාම ඉතුරු හය තේන්නේ මේක නම් කාම විතක්ක, ව්‍යාපාද විතක්ක, වේහිසා විතක්ක කියුවාම දීලා තියෙන නම් වලින්ම පේනවා මේ අත් භයානකයි කියන එක කෙලින්ම දක්වලා තියෙනවා. නමුත් යෝගාවචරය ඒ අත් හඳුනාගන්නේ ඒ නරක නමෙන් නෙවෙයි බොහෝම හොඳ පැත්තෙන්. ඉන්ද්‍රා කරුවචනාගේ නම් කරලා තියෙන්නේ භයානකම් පේනවා. නමුත් ඊට පල්ලෙහා තියෙන අය එළි මෙනු බොහෝමත්ම හිතසුවකාරී බොහොමත්ම විවෘතයි බොහොමත්ම සමාජශීලී. නමුත් යෝග ජීවිතේ නම් ඒකාන්තයෙන්ම නැති. නමුත් මේ කාම විතක්ක ව්‍යාපාද වේින්තා විතක්ක තරම් විෂගෝරමක් නැහැ. ඒක නිසා විතර්ක බෙදනකොට මේ මූලික විතර්ක තුන ආන සංඥාවට දාලා වෙන්නන්නේ කිසිම කිසි ආකාරයකින් ප්‍රසල්කලයේ තුනේ. ඉවසිය යුතු නැහැ. ඉඩක් ප්‍රස්තාවක් දීගෙන මකන්න ඕන. නැති බවට පත් කරන්න. අනිකුත් විතර්ක අය ඒ වගේ කරන්න පුළුවන් කමක් ඇත්තේ නෑ. ඒ නිසා ඒවා මේ පහන් සංඥාවට දක්වලා පෙන්නන්නේ නෑ. නමුත් නව මහ විතර්ක දක්වනකොට චුල්ල නිදේශ වගේ පොත්වල නමෙම දක්වනවා. ඉතින් අපේ දේශනාවේදී වැඩි වේලාවක් ගන්න බලාපොරොත්තු වෙන්නේ මේ ප්‍රධාන පහන සංඥාවට අයිති වෙන විතර්ක තුන තමයි. ඊට කලින් අපි සාකච්ඡා කරපු සබ්බාදව සූත්‍රයේදී ආස්වව ධර්ම දුරු කිරීමේ ක්‍රම කීපයක් අපි සාකච්ඡා කරා. ඒ කරපු ක්‍රම වලින් දස්සනා භාවතබ්බ, සංවරා භාවතබ්බ, පරිවාසනා භාවතබ්බ, අදිවාසනා භාවතබ්බ, පරිවා පරිවර්ජනා භාවතබ්බ, විනෝදනා භාවතබ්බ, භාවනා භාවතබ්බ කියලා ඒ ආස්වව ධර්මයන් දුරු කිරීමේ දුරුකලේතු ආස්වව ධර්මයන් විවිධ ක්‍රම වලට වෙන. මෙන්න ඒකෙදී එක කොටසක් අපි මේ විනෝදනාපාත සම්පූර්ණ දුරු කිරීමෙන්ම දුරුකට යුතුයම ආශ්‍රෝක කොටසක් දක්වනකොට උන්නේ තමයි ඉතින් පාවිච්චි කරේ අධ්‍යයනාදී උප්පන්නං කාම විතක්කං ආදි වාකේති පදහති විනෝදේති ව්‍යන්ති කරෝති අනභාවං ඒක නිසා විනෝදණයම කළ යුතුයි සම්පූර්ණයෙන්ම දුරම දුරවක් දුරම් කළ යුතුයි මේ කාම විතක්ක ව්‍යාපාද විතක්ක යන්තා විකා. එනිසා ඒ සම්පාදව සූත්‍රයේ ඒ කොටසේ විග්‍රහ වෙච්ච මේ විග්‍රහය මේ ධර්ම දේශනාවෙදිත් මේ පහාන සංඥාවට එකෙමම යෙදෙනවා. ඒක ඒ මේ මජ්ක්‍ධිමනිකායේ තවත් මේ වැඩේට සම්බන්ධ වෙන සූත්‍රයක් ආශ්‍රයෙන් අපි මේ ධර්ම කොටස තේරුම් ගන්නට දක්වන්න පුළුවන් උද්දෘතයක් වශයෙන් පෙන්නනවා. ඒ වගේම තමයි මජ්ක්‍ධිමනිකාය බොහෝමත්ම ප්‍රායෝගික වූ ලක්ෂණීය පැත්තට ලක්ෂණ විද්‍යාවක් පැත්තට වාකිට ප්‍රස්තාව දෙන සූත්‍ර දෙකක් තමයි මේ ද්වේධාවිතක්ක සූත්‍රයත් විතක්ක සංසං. ඒ ද්වේධාවිතක්ක සූත්‍රයේදී සර්වඥාන්තේ සමන් වහන්සේ අතේ අභිසම්බෝධියට කලින් නැත්නම් බෝධිසත්ව කාලෙදී මේකින් කුසල ගවේෂීව හැසිරෙන බෝධිසත්ව කාලෙදී මේ වාගේ විතර්කයන් ආපුවාම වැඩ කරපු ආකාරය ඒ විකල්පයන් පිළිබඳව කටයුතු කරපු ආකාරය ඉතාමත්ම අවිස්තර විග්‍රහයක් ඒක බලනකොට නම් බෝධිසත්ව අදහසක් පේන්නේ බුදු අදහසක් නෙවෙයි. මොකද කටයුතු ඒ ආකාරයට බෝධිසත්ව කාලයේ අභිසම්බෝධියට කලින් සිද්ධ කළත් සූත්‍ර දේශනා කරන්නේ සම්මා සම්බෝධියට පත්ය. උන්වහන්සේ සඳහන් කරනවා මේ වාගේ අහම විතක්කයක් මම අදහස් සම්බන්ධව හිතේ ඇති කැමැත්ත මන අපේ හේතුක කල් කරගෙන ඒකත් මේකත් දෙමින් කල්පනා කරන හිතවිලි කාණ්ඩය. එහෙම නැත්නම් ව්‍යාපාද විතක්ක. ව්‍යාපාද විතක්ක බොහෝ විට ප්‍රඥාවට මරව තමයි පිළි. ආධාරි විනයක් තමයි කටි. ආධාරි ගන්තියක් තමයි ගහන්නේ. නමුත් ඒ සඳහා පහළ වෙන මේ කල්පනා අපිට පේන්නේ බොහෝම ඥානවන්ත සූර නමුත් ඒ සඳහා මූලික පෝෂණය මූලික ඕජාව කොහොම සපයලා දෙන්නේ මේ ව්‍යාපාරේ. එහෙම නැත්නම් තරහයි. ඒ නිසා මේ ලෝකේ දෙන ලෞකික දැනුම තේරම වැටෙන්නේ මොනවාද? ඒක පදන් වෙලා තියෙන ව්‍යාපාරේට ඒකට හොඳම පසු ප්‍රතිඵලයක් අද ලෝකේ දකින්න හම්බෙලා තියෙනවා. අද තාක්ෂණය අතින් කියුනොයි ඒ වාගේම දැනුම දිනු ප්‍රකාශ කිරීම වලින් ඉස්හාමත්ම දිනුනේ ඒක නිසා හොඳටම දිනුනක් ගන්නවාද කියන්නේ විද්‍යාඥ විද්‍යාව දන්න විද්‍යාඥ ඉතින් අර සංගම් වලින් කියලා කියනවා අද ඉන්නේ ලෝක විද්‍යාඥයන්ගේ 90ක් යොදවලා තියෙන්නේ මේ ලෝකයේ එක චිත්තක්ෂණයක විනාශ කරන්න පුළුවන් දරුණුම ආයුධය හොයාගන්නේ කොහොමද කියලා පරිශීලනය එන්නේ ඒක කරනකොට විශාල ප්‍රදේශයක් හෝ මුළු ලෝකෙම එක චිත්තක්ෂණයක විනාශ කරන්න පුළුවන් තරමට දක්ෂකම වේදයෙන් තමයි විද්‍යාඥයෝලා තියෙන්නේ ඔන්න ඔය ක්‍රම වේදේ සඳහා යොදන මුදල් ප්‍රමාණයවත් දක්ෂ මොළ ප්‍රමාණයවත් කාල ප්‍රමාණයවත් ඉතිවිලි ප්‍රමාණයවත් කිසිසේත් නැහැ ලෝකෙට හෙලි වෙන්නේ නැහැ වැඩිම හරියට ලැබෙන්නේ <clears throat> මොන ඔය දේ කරන්න ගියාම ඒ අත්ෝ නොකරන වැඩක්. ඕනම දෙයක් පරිහරණය කරනවා. අන්නේ පරිහරණය කරනකොට හුවෙච්ච අතුරු බල තමයි අපිට මේ වැඩ ගන්න පුළුවන් කරන වාසේ විද්‍යාලෝක එළියට එන්නේ. ඒක ඒගොල්ලන්ට වර්ධිච්ච දැන් ඇත්තට. ඒ වගේ මානව ප්‍රජාවට හිතවාදී ද්‍රව්‍ය වෙන අදහසක් නෙවෙයි. සම්පූර්ණයෙන් ගන්නේ ඔක්කොම මනුෂ්‍ය ජීවේ සම්පූර්ණයෙන් මරන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා ඒක නම් හොඳම ක්‍රමය ඒකට හොය. එහෙනම් ලෝකෙ පුදුරලා හරින්න පුළුවන් ක්‍රමයක් කියනවා නම් භූමි සංකාරණ හරි අකුණ කියන හරි මොනම දෙයකින් ඒකම හොය. ඒ හොයනකොට හම් වෙච්ච අතුරු බල තමයි අපි මේ ආක්ෂණය කියලා දැනගෙන තියෙන්නේ. ඒකෙන් තේරෙනවා මේ ඥානය අද පොතෙන්ද ඉදිලා තියෙන්නේ. ඒ පුද්ගලයා ඒ හොයන විද්‍යාඥයා තමන් මේ විද්‍යා නිෂ්පාදනය හොයාගෙන අද ගෙදර යන්න ඕනේ. නමත් මිනිස්සේ මොනක් කල්පනා කරන මේ වගේ හොඳම නිෂ්පාදනයක් ආගත්තොත් මට හම් වෙන්නේ දැයක්දම සාමුද්ද මුදලම හම් වෙන්නේ ගරුණාගෝ පමණයි. නමුත් Taman කියන්නේ දෙයක් Taman ඇති කරගන්නවා Tamanගේ ජීවිතය Taman ඇති කරගන්නවා කියන තරමට දකින්නවත් ඒ අන්නේ මොළ ධාතුව නැති වෙලා තියෙනවා. ඒ අතන තමයි අද විද්‍යාත්මක කියලා කියන්නේ. ඊට පස්සේ තමයි විහිංසාව අනුන්ට හිංසා කිරීමෙන් තමයි කිසිම ආකාර විදිහේ අද මේ සෞඛ්‍ය විද්‍යාත්මක ගවේෂණ ඉතනම සුවිසුදු නාටකමක් ඇතුළේ දැන් ප්‍රධාන වශයෙන්ම මනුෂ්‍ය ශරීරය ඒක ඉස්ලාම පටන් අරගත්තේ හිට්ලර් ඒ මනුෂ්‍ය විතර විද්‍යාත්මක නිෂ්පාදන ලෝකෙට කවුරක් අපිට කියනවා කිසිම කටේමක් නැතුව මනුෂ්‍යයා වුණු කරලා කන පිටිමෝමු කරලා දෙල් අරගෙන සබන් ගන්නවා ඒ කිසිම ප්‍රශ්නයක් කන පිටින්ම ගහලා ඒ අහන් අරගෙන ලෝකෙදි හොඳම අසුන්දියාව. කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒ නිසා ඒ මනුස්සයා නිස්පාදනය කරපු තරම් දේවල් ඒ තරම් ඊටපස්සේ නිස්පාදනය ලෝකෙ නිස්පාදනය එළියට ආවේ නෑ. ඒ දේ තමයි මනුස්ස ආත්ම දැක දැක දැන දැන කලේ නෑ. නමුත් තාම උතුම් මේ කල්පමින් කරන්නේ අර කරපු දෙච්ච ම්ලේච්ච නිස්පාදන තමයි අපි ඒකට මේකට දෙලෙමි කටයුතු කරන්නේ. ඒ නිසා අර ව්‍යාපාද විතක්කේ වැඩ කරන්න පටන් ගත්තා නම් විහිංසාව බොහෝම අවේකක දෝෂයෙන් තමයි ඊට එන්නේ. මෙන්න මේ විතර්ක තුන යෝග ජීවිතේ නෑ කියලා කියන්නේ. ඒ කියන විදිය උද්දපැත්ත නැති වුණාට මනුසකම කියන තාක්කල්, පු탁ජනකම කියන තාක්කල්, සංසාරේ ඉන්න තාක්කල් ඔය තුන පවතින. ආනේ තුන පැවතීමේදී ඒ පුද්ගලයා යෝගාවචරයක් වෙන්න හදනවා. එහෙම නැත්නම් මේ කාම විතක්යක් වෙන්නට නෙක්ඛම්ම විතක්යක්. කියන්නේ කාම වස්තු දිහාට ඇලී ගලී බැඳී වාසය කිරීම. ඒ හිත ඇලිලා ඒක හේතුලා ඒක නැමිලා වාසය කිරීම. නික්කම් මේ කියලා කියන්නේ ඒ දුරු අතහැර ගැනීම. නික්කම් විතක්කය. එහෙම නැත්නම් ව්‍යාපාද විතක්කය වෙනකොට අව්‍යාපාද විතක්කය. විහිංසා විතක්කය වෙනකොට අවිහිංසා විතක්කයක්. ඒ තුලට හිඟවා ගන්න උත්සාහ කරන කෙනා තමයි විയോഗාවචරය. ස්වභාවයෙන්ම අපිට ලැබිලා තියෙන නිසර්ගයෙන්ම අපිට ලැබිලා තියෙන දේ තමයි කාම විතක්ක, ව්‍යාපාද විතක්ක, විහිංසා විතක්ක. යෝගාවචරය කියන්නේ නෙක්ඛම් විතක්ක, ව්‍යාපාද විතක්ක, අවිහිංසා විතක්ක ඇති කරන්න හදන කාර්යය. ආනෝක මේ බුද්ධ කල්පිත ඉස්සල්ලාම උදාහරණේ අපේ ගෞතම සරුවචන වහන්සේ බෝධිසත්ව කාලේ. උන්වහන්සේ ඒ දේතා විතක්ක සූත්‍රයේදී ඒ කාම විතක්කයක් මේ නෙක්ඛම් විතක්කයක් කියන දෙක මැද සම්මේෂණය. උන්වහන්සේ කාම විතක්කයක් ආපුවාම ඒක ක්‍රම 6කට 7කට ආදීනව දක්වා මේක අත්ත්‍ය ව්‍යාපාදාය කරනවා. සාමිවිතජ්ජක් ආවෝ ඒක වර්තමාන වශයෙන් ලොකු සැපයෙන් සුවයෙන් ගැතිය තිබුණට ඒක සෞඛ්‍ය පැත්තෙන් හෝ මතුනාගටේ පැත්තෙන් ඒ කාන්තෙම තමන්ගේ තමන්ට ව්‍යාබාධ පිණිස ඉතිරි. ලෙඩක් වේ. ආදයක් වේ. ඒ වගේම තමයි කාම විතක්කේ යම් ප්‍රදේශයකට යනකම් නම් හරි අහිංසකකමක් තියෙනවා සෞන්දර්යයක් තියෙනවා. හොඳ නරක දෙක රැකෙනවා. නමුත් කාම විතරකේ සීමාවක් පැනපු ගමන් ඒ సౌందර්ය මට්ටමේ මරියාදාව සීමාව ඉක්මවපු ගමන් ඒක අන්ත හිංසා වුණත් නැතත් ඒක එහෙමම ඒ වේගය තුල එහෙමම ඉදිරියට යන්න පටන් ගන්නකොට අර ව්‍යාපාදායක සංකල්ප අනුන්ත දුක් වුණත් ඒ කරන්නේ. හොඳ නරක දෙක ඉක්මවනවා. ඉක්මවන්නේ යහපත් පැත්තෙන් නෙවෙයි අයහපත් පැත්තෙන්. එතකොට එයාට ප්‍රශ්නයක් නැහැ සීමාව ඉක්මන. එතකොට අනුරුද්ධ පිළිදෙයි. මේ විතරක් මේ සමාලාට අනුන්ව ගමන දෙපැත්තටම ඒ චිත්තක් නිවන දුක් පිළිසක් හිදී. මේ තමයි කාම විචක්කයාගේ තියෙන මාස්තරවන ගතිය. ඒකට අමතරව පඤ්ඤා නිරෝධිකෝ මේ සම්‍යක් ප්‍රඥාවක් තියෙනවා නම් එහෙම නැත්නම් නිබ්බාන ගාමිනී ප්‍රතිපදාවට යාදෙන ප්‍රඥාවක් තියෙනවනම් ඒ ප්‍රඥාව සම්පූර්ණ නිරෝධ වෙනවා. කලින් කියපු කාලෙට එහෙම නිරෝධනය කරමින් නමුත් කාමාසාවන් ලබා දීම සඳහා පාවිච්චි කරන ප්‍රඥාවට ලෝකේ ප්‍රඥාව කියලා කියන්නේ. ඒක තමයි විභාගවලදී මනින්න හදන්නේ. ඒක තමයි ඔය උපාදි සම්මාන දෙන්නේ. නමුත් ඒක ඒකේ දිනුනේ දිනුනෙන්ට නිබ්බාන ගාමිනී ප්‍රතිපදා වේදින් ප්‍රඥා නිරෝධය. වෙන විදිහට කියනවා නම් නිවරණ ජීවන ආවරණය කරන ධර්ම බාටපත්. ඒ නිසා පඤ්ඤා දුක්ඛලීකරණ කියලා කියනවා පඤ්ඤා නිරෝධක කියලා කියනවා මේ කාම විතර්ක දිගෙන් ඇති වෙන හිංසා විතර්ක, ව්‍යාපාද විතර්ක දිගේ ඇති වෙන ප්‍රඥාව ඊවන් මඟ අවුල. ඒ නිසා පඤ්ඤා නිරෝධිකෝ ඊගාට විගාත ප්‍රතිලාභෝ විගහත පක්ඛිනෝ අනන්ත දුකයි. මිදිකල හරි කමන්නේ, කපල හරි කමන්නේ, කොත්හරි කමන්නේ අර Tamante මේ අවස්ථාවේ ලැබෙන සුඛ කාමාස්වාදයේ වෙනුවෙන් ඕම් දෙයක් අප කරන්න වෙන වෙන නිසා විඝාතයේ පිණිස හිටිනවා. විඝාතට අනික් පාන සම්පත. ඒක ජීවිතට සම්පූර්ණ ප්‍රතිපද. ඒ නිසා කාම විතරකයක් ආපු ගමන් ඕස්ථාන්වන්ති බැලුවේ ඒ කාම විතරකය සාව Tamante ව්‍යාපාර පිණිස ආත්මය. ලෙඩ පිණිස හිටින්නේ නැහැ. හේතිය හේ හේනිය පිණිස හිටින්නේ නැහැ. අනුන්ට ලෙඩ පිළිකායනීය පිළිත් නැති තමන්ට අනුන්ට දෙකටම වෙන හැටි. ඒ වගේම ඒකේ ප්‍රඥාව නිරෝධණය වෙන හැටි. විග්‍රහතේ බැඳගෙන වද දෙන ගතිය. ඒ වගේම තමයි ජීවිත සාධක කරන ගතිය. මෙන්න මේ ගති 6 යම් ආකාරයකට මේ අත්ත්‍ය ව්‍යාපාදාය සංවත්තති කියලා ඒක පිළිබඳව කල්පනා කරනවා. මම මේ වෙලාවේ ඒත් මට රූපයක් දැකලා ඒ රූපය පිළිබඳ ලොකු ආස්වාදයක් ඇති වෙලා තියෙනවා. නමුත් මේ රූපය මේ විදිහට බැලීම නිසා අතවිදේමත් වීම නිසා මට අන්දි ගවන්න වෙනවා. මගේ තාත්තේ කෙලදෙනවා. මගේ නිවන ඇවිදෙනවා නිරෝ නිරෝ මේක නිවන ධර්මයක් වෙනවා. හිතේ මේ ඒක මේ ඒකෝදි භාවයක් නැති වෙනවා. විචිත්තවත්පත් වෙනවා ආදි වශයෙන් යම් වෙලාවක අත්ත්‍යාදා බාධාය සංවත්ති කියන කතාවට පරිසංචික්ෂණය කරනවා නැත්නම් හොඳට නුවණින් සලකා බලනවන ඒ අනම් ආශාව ඒ අලකා බැලීම නිසාම දුර්භාවයට පත් වෙන බවයි දෝසතානන් වහන්සේ දේශනා කළේ. මට මේ කියන දින ඇහි විසේ ලොකු ආස්වාදයක්. නැත්නම් සහ රූප විසේ නැත්නම් කණින් ශබ්ද විෂේ නැත්නම් දිවේ රස විෂේ නාසයේ ගඳ විෂේ කයේ පහස විෂේ හිතට ඕන ඕන හිතවිලි හිතන විෂේ යම් ආකාරයේ වැඩ පිළිවෙලක් යනකොට මේකේ කාන්තිම මගේ අත්ත් කුසලය අත්ත් ව්‍යාබාධය අත්ත් කුසලේ නැති කරන නැත්නම් අත්ත් ව්‍යාබාධය ඇති කරනවා කියලා කල්පනා කරගන්න පුළුවන් වුණොත් ඒ අර සීඝ්‍ර වර්ධනය අඩු කරගන්න පුළුවන් බවයි ඒ වගේම මේක පරිව්‍යාපාදාය කරනවා කියන්නේ අනුන්ගේ දුක පිළිසෙකිනවා උදේ ව්‍යාපාදායක සංඥා දෙගොල්ලගෙන Taman යන්නේ කියන දෙගොල්ලගේම දුක පිණිස හේතුන ඒ වගේම ප්‍රඥා නිරෝධිකෝ ප්‍රඥාව නිරෝධනය කරන ප්‍රඥා වේගයේ කතා හරිනවා විකහාස පක්ෂිනෝ ඒකේ කාන්තේම වැඳගෙන වද දෙන ආඝාතයකට ප්‍රතිඝාතයකට හේතු වෙනවා නිවනට නැත්නම් අනිබාන සංවත්තනිකෝ කියලා මේ එක එකක් කාම විතක ව්‍යාපාද විතක ව්‍යාපාද හිංසා විතක මේ තමන්ට කරදර, අනුන්ට කරදර, දෙගුණට කරදර ආදී වශයෙන් මේ එකම එක කාරණාවක් හෝ ඉදිරිපත් කරන ඒ අනුව නෝනේ සලකා බැලුවොත් ඒ කාම විතක් ආදී දේවල් ප්‍රහාණය කරන්න පුළුවන් නැත්නම් එතන මේකේ අභ්‍යස්තම් ගන්නටි කියලා කියනවා භාවයට යන සිද්ධිය. මේ විදිහට බෝධිසත්ව කාලයේදීම කාම විතක් ව්‍යාපාද විතක් ව්‍යංචා විතරක ආපු සෑම වෙලාවකම අභ්‍යස්තම් ගන්නටි භාවයට යන පිණිස ඒ වගේම අදිවාසනීය පිළිස ඒ වගේම සම්පූර්ණ දුරු කිරීම පිළිබඳ කටයුතු කළා කියන්නේ. ඉතින් ඊට ඉස්සෙල්ලා හොඳට පහන සංඥාව තිබිලා තියෙනවා. පහන සංඥාව තමයි මේ මට දැන් ඇවිල්ලා තියෙන කාම විතක්කක් මේ කාම විතක්ක ඒකාන්තයෙන් සමන්ත අහිමිය පිණිස හිටිනවයි අනුන්ට අහිමිය පිණිස හිටිනවය කියන කල්පනාවකට පාර දක්වලා දෙන්නේ පහන සංඥා. ප්‍රමාණ සංඥාව නැත්නම් ඒකට සාදර වීමයි සිදුවේ. ඒක ඉවසන ගතියයි සිදුවේ. මොකද ඉවසීම ඇති වෙන්න දුරු කිරීමට අදහසක් එන්න කලින්ම සංඥාව හදාගන්න. මෙන්න මේ විදිහට කාම විචක්ක පිළිබඳව මේ මහාන සංඥාව ඇති කරගන්න පහන සංඥාව ඇති කරගෙන මේ විදිහට මොනද තමන්ට වශයෙන් හදර කරන තව ආදි වශයෙන් කල්පනා කරනකොට ඒක නතර වුණා නම් යම් අවස්ථාවක ආනේ ඇතිවෙච්ච මත නැවත එවැනි කාම විතක්ක පහළ නොවීම පිළිස නික්කම විතක්කයක් කොහොම ඇති කරන්නේ. එහෙම නැත්නම් වෙන්නේ අර කාම විතක්කේ දුරු කිරීමේ කල්පනා ක්‍රමය කටිසංචිත්තනේ නැති වෙච්ච ගමන් ආයෙත් කාම විතක්කයක් ඉදොයි. ඒක නිසා කාම විතක්කයක් යම් කිසි වෙලාවක ජයගත්තා නම් එතන වහාම ඒ ඉදෙයි නික්කම විතක්කයක් කලකයි. තමයි ළඟ තියෙන ඒ කාමාතාවල් වලින් දුරු කිරීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ගයක් ගන්න ඕනේ. දැන් පිළිගින් කොටනකොට මේ හේන් වල මේ නවදලි හේන වැස්ස වෙහිච්ච ගමන් වහාම බෝඩට දාන්න ඕන තිබොත් වෙන්නේ මොකද්ද? අර යට දෙවුණු තනකොළ ඇට තාමත්ම සරුවට ගැවෙනවා මොකද කතක වුණ සරුවක් වෙන කිසිම ගහකින් ආවරණයක් නැහැ බොහෝම ජයට ගැවෙනවා. ඒ නිසා බෝගයට හරියට වෙලාවට දාගත්තේ නැත්නම් කනකොල සීක්‍රෙන් ගන්නවා. ඕකට දැම්මත් වැවෙනවා. ඒක පිළිබඳව ප්‍රශ්නයක් නැහැ. නමුත් ඊට පස්සේ ගොවියට වැඩක් තියෙනවා. ඕකකලේ ඉතුරු කරලා කනකොල කලේ ගලවනකොට අන්න භෝගකලේ අවස්ථාවක් ලැබෙනවා කුලවා ගන්න. යම් අවස්ථාවක භෝගකලයකින් තොරකොළ ගහුණා නම් ආය කනකොල උදුසන්නේ. ඒ වෙනුවට ඕක නොතබ අපි කනකොල විතරක් ගලව ගලව හිටියට කවදාකවත් අපිට yaadena ගන්නක් නැහැ. ඒක නිසා අපිට තියෙනවා පෞද්ගලික කල්පනා කර බලනකොට යම් යම් අවස්ථාවල මේ කාමවිතක් ව්‍යාපාද විතක් විචින්තා විතක් මේ ශක්ති ප්‍රමාණය තලාව ගන්න පුළුවන් ශක්තියක් ඇති. ආනේ වෙලාවක ආ වෙලාවක අපි අනිවාර්යයෙන්ම කළ යුතු කළ හැකි නික්‍රමයක් ඒ වෙලාවේ ක්‍රියාවක් කරගත්තේ නැත්නම් ආයතනයක් වෙන්නේ ඊට ප්‍රස්තාවක් ලැබෙච්ච ගමන් කාමවිතක්. එනිසා හැම වෙලාවෙදී මේ වෙලාවක මොකක් හරි ලකුණක් ඇති කරගන්න. නෛෂ්ක්‍රමයක් කරන්නේ. කරමින් කරමින් කරමින් යනකොට නෛෂ්ක්‍රමයේ විදිහ ඉක්මන් වෙච්චාට පස්සේ සෑහෙන කාලයක් ගියාට පස්සේ ආනුකම්පාවක් වෙයි දුබලිකමයක් දුබල වීමක් වෙනවා. එහෙම නැත්නම් මේක සාමාන්‍ය කියන්නේ තියෙනක රෝග වුණානේ ලඟනවා. කාම විතක් වෙනකොට ඒක යට කරනවා ආයෙත් කරවනවා. ඊට පස්සේ ආයෙත් කාම විතක් වෙනකොට පසුබිම සම්පූර්ණ කාම ලෝකය. ඒ නිසා යෝගාවචරය දැනගන්න වෙනවා ඒ කාම විතක්කයක් කියන්නේ ලාගයටපත් කරලා හඳුනාන ඒකට ලකුණක් ගන්න ඕනේ, සලකුණක් තියාගන්න ඕනේ, නික්කම් විතක්කයක් අරගෙන. ඒ වගේම තමයි යම් වෙලාවක ව්‍යාපාදයක්. ඉලවර තේරුණා නම් සිදුව හෝ වේවා වක්‍රව හෝ වේවා මේ ක්‍රියාත්මක වෙන්නේ බාහිර නාම දෙයකට එන ප්‍රතික්‍රියාව. ඒ ප්‍රතික්‍රියාව නම් කොච්චර සූක්ෂමව කටයුතු කළත් අපි තාම යාට වෙලා ඉන්නේ. ඒ නැත්නම් අපේ කුප්ප ගතියනේ මතුවලා තියෙන්නේ. කුපිත ගතිය. මෙන්න මේක තේරුම් ගත්තා නම් මම මෙතෙක් වෙලා ක්‍රියා වෙලා තියෙන කායින් ව්‍යාපාරයෙන් තොර තරහෙන් තොර විකල්පයක් දෙන්නේ මෛත්‍රී සංකල්පයක් ඇති කරගන්නවා. ඉතින් හරියට අනුහරණාවකදී කියන්නේ වාර ගන්න නැති කාලෙන්නත් විදිහට විශේෂණ ලක්ෂණ දෙන්නේ ගුරුවක් ලක්ෂණ දෙන්නේ ඒක සිදුවෙලා ඉරන් ගලන රැලි හතක් හතක් යන බොහෝම කරේ ඊට පස්සේ බොහෝමත් නෑ ඉනිරල්ලක් කියලා කියන අන්නේ වෙලාවෙම එළියලා ඒක දෙන්නේ බොහොම සුළු අවස්ථාවක් ඒ වෙලාවේ එළියලා ගත්තේ නැත්නම් මොකද ආයතනයක් එන්නේ විශාල වැලි කීයක් ඉතින් මේ මොකද ගැන මුදවා ගන්නා වූ කල්පනා කෙරේ ඒ ඔළුවට පොඩ්ඩක් කියක් කරන වෙලාවට මේ නැගේ ගුරුකම ගන්න නායකත්වය ගන්න මුදුනයි භාවනා පිළිබඳව සම්පූර්ණ ඒ වාගේම පිරිච්ච විග්‍රහයක් ඇති සූත්‍රයක්. මම දෙන්න විතරක් නැදලා නැගුම් වෙලාවෙ කියලා කතා කරා. මොකද නැද කියනකොට ලොකු වෙලාවකට පොඩි වෙලාවකට පුළුවන් තරක් කියනවා. ඒක හරියටම මුලට දුන කියලා එන්නේ ඒ වගේ තමයි අපිට යම් වෙලාවක ජීවිතයේදී ව්‍යාපාද විකක්ෂයක් ව්‍යාපාද විකක්ෂයෙන් දැනගෙන මේක උත්තර ව්‍යාපාද සංඥාදී ව්‍යාපාද සංඥාදී ආදී වශයෙන් මොකකින් හරි මේක දැනගන්න පුළුවන් ඒක කලාව බා ගන්න තරම් අපි සුවර වුණොත් වහානිය වෙලාවේදී මේ මෛත්‍රී සංකල්පේ අර භක්තාන විකංගාවලත් නැත්නම් සම්පතියේ හිතසුව බලයෙන් තිබුණම කටයුත්තක් කරන්න ඕනේ කියලා අර අනුන්ගෙන් එන දේකට කරන ප්‍රතිකාර වශයෙන් හෝ ඉතිමත් වශයෙන් නෙවෙයි තමන් කල්පනා කරලා අයිතිය සම්පතියට කරගත්තොත් මේ ආකාරයේ දිකට යන්න යන්න යන්න යන්න අර ව්‍යාපාද විතරක දුරු කරගන්න පුළුවන්. ඉතින් සාධිතාවකට සූත්‍රයේ බුදුජානක දෙන්නේ ඒ අකුසල පක්ෂයේ විතර්කවල මේ අත්ති ව්‍යාපාරය, කර ව්‍යාපාරය, උදේ ව්‍යාපාරය කියන විදිහට අනුගමනයෙන්ද අහිමි කරගත්ත ඒකේ ප්‍රඥා නිරෝධක භාවය විචාරක පරිලාපකපදී අත්තික භාවය නිපාන නිපාන සම්පූර්ණ භාවයක් ආත්මා කරලා ඒක ප්‍රමාණය කරලා වාම ඒට ප්‍රතිවිරුද්ධ විතර්කේ කලකට කලකට ඒ වගේම තමයි විහිංසා විතර්කේ ආවොත් අවිහිංසාවිකයේ ඉතිරියක්. මේ විදිහට අවස්ථාවේ මෛත්‍රී අවශ්‍යතාවය දුකටම පෙන්වන්නේ ඒ අධ්‍යා ව්‍යාපාද විකල්පේ ඇතිකල්පය. කාම විකල්පේ බහුල කෙනාටයි අර ඉලෙක්ට්‍රෝන විකල්පේ පොරොගෙන හිතුවට කැඩලා තියෙනවා. ඒ වගේම හිංසක ආකාරයට කෙනාටයි අවිහිංසක විකල්පය ඇතුළත් කරගන්න තියෙනවා. ඒ නිසා මේ විදිහට චර්ත වශයෙන් මේක පෙන්වලා දෙන්න පුළුවන්. ඒකට අපේ ජීවිතේ මේ එක එක ප්‍රහාණ කලේ පිළිකත් මේ මතුවෙන වෙලාවේ හඳුනාගෙන එයින් යඳුනාගෙන යටපත් කරගෙන නතර නොවි ඒක ප්‍රතිපක්ෂ විකර්තේ ඉදිරිපත් කරගන්න තමයි මේ වේදා විකර්ත සූත්‍රයෙන් ගන්න උපදේශ ප්‍රධාන තේමා. ඒ වගේම විකර්ත සංකාර සූත්‍රයේ පළතුරටත් උදව් කරනවා ආන විකර්තය, ව්‍යාපාද විකර්තය, විහිංසා විකර්තය ආපුවාම ඒක කොහොමද කඩමාරු කරන්නේ? ඒකට අපි ඉතිව මොනට මොන දේලා හරියට කරන්නේ කොහොමද කියන්නේ ඒ උපමාන කීයක් ප්‍රාණක් නෑ ප්‍රායෝගිකව. අවදානපත් මේ කවුරුත් විහිං ආධානක් නෑ ප්‍රායෝගිකව. අවදානපත් මේ කවුරුත් විහිං ආදිරි ගැනීමකින්වත් මන්තරයක් යට කිරීමකින්වත් මොනවත් නෙවෙයි ඒ කාරණාව හරියට දැනගෙන මේවත් දැන් ඇවිල්ලා කියන්නේ කාම විතක්කයක් බව දන්නවනම් ඉස්ලාම් කියන අන්‍ය විතක්කන් විතක් කියන්නේ. කාම විතක්කයක් බව දැනගෙන එතනට නිකාම් විතක්කේ කො වෙන විතක්කේ ප්‍රතිස්ථාපන. වෙන විතක්කේදී ඒක යටපත් කරන්න උත්සාහ කරන කාම විතක්කේ නිසින්ින්ද වැඩෙනවා. යන්ම අල්ලලා තියෙන්නේ, රසකැවිලා තියෙන්නේ. ආන්නේ බව දන්නවා කාම විතක්කේ හැදිච්චේම ඒ නිසා වෙන විතක්කේදී ඒක යටපත් කරන්න අන්‍ය විතක්කන් සංසිකරෝප කියන්නේ වෙන විතරයක් ඒකට දාන්න. වේදාවිතකින් අපි පාඩම ගන්නවනම් හොඳම වැඩේ තමයි මානසිකත් ආවන ඒ මොන විතරකදී වෙන විතරකදී කියනවා නම් මොකක් විතරකද ව්‍යාපාද විතරයක් ආවන මෛත්‍රී විපාක. විරිසා විතරයක් ආවන අවීසා විතරයක් ආවන. මේ විතරකම තමයි. එහෙම නැත්නම් හරියට අර වේදාවිතක සූත්‍රය සඳහන් කරපු විදිහට සම්මන්ත දැනට පස්තුලාපේ විතරකේ ආධිනවනවා. මේ දුරුපත් වාදයේ කාමීකක ඒක තමන්ගේ අයිත පිළිදෙන්න අනුන්ගේ අයිත පිළිදෙන්න තමන්ගේ අනුන්ගේ අයිත පිළිදෙන්න එහෙම නැත්නම් ප්‍රඥා දුරවන විභාගයක් කරන ආදත්තකන්දේ සූත්‍රය නම් සම්පූර්ණ මේ ලෝකයේ තියෙන හැම ගැටීමක් හැම යුද්ධයකටම දරුවන් විසින් දෙනවා කියලා ගන්න දෙනවා ඒකෙන් දරුවන් අතර ගුරුවරුන් විසින් පිටයන් අතර මට්ටමට ඒ සාධන විදේයට යන ප්‍රධාන වශයෙන් මේ විකල්පන හේතු වෙන බව ප්‍රාණත්ම පරිස්සමද. ඉතින් ඒකයි වා පිළිබඳ මේ ලෝකයේ අවුරුදු 20ක් 30ක් තමයි ජීවත් වෙච්චත් හොඳ දැනුම් සම්භාරයක් තියෙනවා නම් අන්නේ දැනුම් සම්භාරයේ මාර්ගයේ තේරුම් අරගන්න ඕනේ මොන දැන කොහොමද මේ කටයුතු කරන්න කියන විකල්පය ඒ විකල්පේ නිමේ ආදීනව පවතී. තුන්වෙනියට අසත්‍ය අමනසිකාරය. අනන්ත විතරෝම අපවලාමට මෙහෙම කෙනේ කරනවා. නැත්නම් අටවල් දේ මගේ හිත පැහැර ගන්න. ආදි වශයෙන් ඒ කාමවිතක්කක් හෝ ව්‍යාපාද විතක්කක් වෙනවනේ අන්නේ මේ වස්තුවේ හේතු වෙන වස්තුව ඉහියෙන් අයින් කළා. අසතුටක් වෙන එක ඒක අමනසිකාරයක මෙනෙහි කිරීමෙන් අයින් කිරීම ඒකා සාපිය දෙයක් නැති. ප්‍රතිපාවිච්චි කරන්න පුළුවන් අසතිය විදිහට සතිය විදිහට. තමන්ට අනවශ්‍ය දෙයක් විතර විතර දෙනවන ඒක හිතට නොයන විදිහට කටයුතු කිරීම අසතිය කියලා කියන අමනසිකාරය. ඉතින් රතිය දෙකට එකකට නාවුවා. ඉතල නැබැයි ඒව දැන ගැනීම පොඩි අවශ්‍යයි ඊගාට ඒ වාද දෙන කරදර දෙන දුක් දෙන මේ විතරකේ නිලි නොකර සිටීමෙන් අතිරේකක් නොකර සිටීමේ කටයුතු කරන අපත් අනන්තයි. මේ සියල්ලම බැරි වුණා නම් ඒ විගහක මූලයම බිඳලා ඒ නිසා මේ දූතේ මම කියලා කියන්නේ එකක් විතක්ක සංඛාන සූත්‍රය. විතක්ක සංඛාර සංඛාන කතා. ඒ විතක්කයේ මුල් වෙච්ච හේතුව තමයි බහගෙන යන්නේ. ඒක බොහෝම කුණිදස්නයක් අවසන් අපි ඉදිරිපත් කරන්නේ. ඒක මාවිනාන කියන මේ කොරණකට වැඩිය ලාමක වැඩි කියලා නම් ඒ බලනකොට මේක තියෙන බලවත්කම පේනවා. සමහර වෙලාවල් වලට සීයෙන් බලවත්ව වැඩ කරගෙන යනවා යම් කිසි ආකාරයක් තියෙනවා. එතකොට අපිට තේරෙනවා අපේ ශරීරය ධර්ම වැඩ කරන විදිහ පහළ ආදී දා ඒ පැත්ත මේ පැත්ත දෙන්නේ ළඟ ඉන්න කට්ටිය අපිට සහාය දෙනවත් මදිභාව කියලා ක්‍රියාත්මකවත් මදිභාව කියලා ඉතින් කෑකොත් නම් ලහගෙන අපි ඒක දිගේ සීඝ්‍ර නැද යන ගතියක්. අදුගාණ යෝග අවතරයක් වශයෙන් එතන දිනනල කී ආවා නම් මම දැන් දැඩි වේගයක ඉන්නේ කියලා. ඕන සීඝ්‍රයෙන් වැඩ කරන බව ඉන්නේ කියලා ඔබතුමා විසින් කොටක් මතක් කරලා කල්පනා කරලා බලන්නේ කියලා අපි ඔය ක්‍රියාත්මක උත්තර කෑ ගහන උත්තර දුවන්න උත්තර සාධ්‍ය ගන්න උත්තර නිමිත ගන්න බැහැ. ඉතින් ඉතින් වෙන ලෝකෙත් යන්නේ අන්නේ ඒක තමයි ඒක තමයි මොකද ඔය කරන්නේ මේ එකට ගන්න උඩ පෑ ගන්න එන්නේ ටිකක් එතකොට අර මේ එන්නේ මේ කියන ක්‍රමේ දන්නේ නැති කෙනාට දෙන්නේ ලෝකයා බොහොම කම්මැලි කොමාරි මේ වැඩේ තේදිලා නැහැ මට විතර උනන්දුවක් නැහැ මම මේක අවශ්‍යලා ගන්න ඕනේ කියන හැඟීම මම සර්වඥාන්ති කියන ලෝකයා කියන කෙනා නේකෝ මමම කල්පනා කරලා බලන්න දුක්ද මේ කරන්නේ කියන්නේ ඇයි මේ ඇයි දුවන්නේ ඒකවල පුළුවන් මේ කියන කෙනා පුළුවන් නැති එකක් ඉතිරි ඇවිදින තත්ත්වයකට. ඉතින් මේ ඇවිදින තත්ත්වයකට කරනකොට කල්පනා කරලා බලන්න තියෙනවා ඇවිමට බැරි සාමාන්‍ය වේගින්. ඒක සාමාන්‍ය වේගින් කටයුතු කරනවා. එතින් යනකොට අර වේගය අඩු වෙන ගැටේ නිසා තේරෙනවා එච්චරම ඉන්ද්‍ර කරන්න ඕනේ නැහැ එච්චරම ආපස්සම නිමුත් ගන්න පුළුවන්. ඉතින් යනකොට අන්නේ කියලා කියනවා එයිම ඉඳගෙන මේ වැඩේ කරනවා. එහෙම කල්පනා කරනකොට අර පළවෙනි අවස්ථාවේදී මේ පාත්‍ර වුණා නම් මොනවද තේරෙන්න පටන් අර ගන්නව නෑ. බුදුන් වහන්සේ කියන පුළුවන්. ඉඳගත්තට පස්සේ ආයෙත් ඇයින්ද නිදා ගන්නේ කියලා. ඒ විදිහට යන වේගය දිහා බලනකොට අර ආයෙත් වශයෙන් තුනක් දැඩි වේගය නතර කරලා ආයෙ දැන් එක තැන කරලෙවල හිතේ විතරක් මේක තියෙන තැනට පස් කරන්න පුළුවන් නම් ඒක වෙන පටන් ගන්නවා. මේ ආපු දැවෙන ඉන්නක විශාල පොහොරක් තමයි පිටුව ගන්නේ තමයි මේ දඟල දඟල ඉඳලා තියෙන්නේ. දැන් තමයි අදුගානේ ඉන්න දකිනවා දැන් පොහොර ගන්න ඉලවත් නැකටලා තියෙන්නේ. අන්නේ එතෙන් ගියාට පස්සේ ඒ දුකලයට තේරෙනවා නම් මම මේ වේගයක් මම අරකලේ ඉන්න නැත්නම් නෑ මේකේ. ඒත් මට බරි වේගයක් නෑ ඒකන් ජීවේ ඒකන් මේ අයියෙන් ගියේ ඒකන් ඇවිද්දේ ඒකන් මේ ඉඳගෙන හිටිය දැන් ගන්න තාම ඒ අර මූලික විතරක ඇති කරන ඊයේ හිතේ තියෙනවා නම් ඒක තේරෙනවා නම් තමයි මේක කාමයක් නිසා හෝ ව්‍යාපාදයක් නිසා හෝ හිංසාවක් නිසා ඇති වෙන්නේ කියලා ඊට පස්සේ අරුවත් සම්බන්ධ කියන ඒක අභිනික්කන්තිය කරන්නේ කියලා කියලා ජීවන් කාලොච්ච ආදාය ඒ කියන්නේ ජීව මුදු කල්වල කියලා අද කරලා සංකම් බන්තන ආදායක අතකටදී මුදු කළ සත්‍විති කාය අර එන අන්න ඒකට ව්‍යාපාද විතක් වේදී කායකට උරු වෙනකම් මේ විස්තක විග්‍රහය. මේක විතක විජේ වශයෙන් සමාහලව සඳහන් කරනවා විතකයන් විග්‍රහ කරන්නේ මම සම්පූර්ණ විතක්යක් ක්‍රියාත්මක වෙන්නේ නේද? විතක්යෙන් හසුරවන්නේ නේද? එහෙනම් මොකද මේ මගේ තියෙන හොඳම මොකක්ද? එහෙම නැත්නම් මගේ තියෙන අනාගත යන්න මොනවද කියන්නේ? මම මේ වෙලාවේ දුක් කියලා කියන විතක්යක් පමණයි. ආන්නේ විදිහට විතර්ක විනිකන්තිය කරන්න පුළුවන් නම් ඒ පුද්ගලයාට ඒ කාම විතක් වේවා ව්‍යාපාර විතක් වේවා විනික විතක් වේවා කිසිම කිසිම කිසිමක බලමක් වෙනවා. ඒක දවසක් මේ පිළිගන්න මගේ ආගිත්තය ඉතින් මම කලින් ආනන්ද බොහෝ හිත හොඳයි. අවුරුද්දකගේ ආත්මෙම ඉතාම ඉහළ කලන්තියේ ළමිනුත් න්යා හරි ආදරේ. පහළ කලන්තියේ ළමිනුත් ආදරේ. මේ නවකත් මේ මේ වගේ අර මේ වගේ දේවල් වලට හරිය ගිහිලු ඒවා කියන්න බෑ. දවසක් ගිහලා කියන්නේ සිතුපා කියන්නේ. සාල් වෙනවා. නිකන් මෙයා කිහිපෙක කල්ලාක යනකොට එන්නේ. දොර ඇරලනේ. දොර තාම පොඩිපන්. ඉතින් ගත්ත ඉස්සරහට යන්න මාගේ මොකද විශ්වවිද්‍යාලේ ටික ඕල් කරන් දෙනවා ඒක ජීුණක් කරන්නේ. මේ ටිකට කරන් හිටලා යන්න එපා ගිහින් ගන්න කෙනෙක් පිටිගස්සේ හිටියලු. පොඩි එකක් ඉතිකේලා කරන සමන්ගේ කල් වෙනවා තේරෙනවා. හොඳටම පොඩියට හේත් වෙන කල්ලි කරලා බලනවලු මොකද මොකද වෙලා තියෙන්නේ ඒක සෝපේදී විකේතයි අන්න පිටිපස්සේ කවුරුවක් කරන්නේ තමන් ඉන්න පොඩියට කල්ලි වෙනවා ඒක නෙමෙයි ඉතිරිලා කියන්නේ මට මොකද එහෙත් නැන්නේ මම පිටිපස්සේ කවුරු විහාවත් කියලා අර කල්ලි වෙන දෙයකට හින්දා වෙන කල්ලි වෙලා ගත කරනවා ඉතින් ඥානය කියන්නේ ඉතිහාස චිත්තකයක් තමයි මුලින්ම නේද පිටිපස්සේ නැහැ කල්ලි කරන්නේ නිකන් කල්ලි අනිතිකට එන කම්ම කෙල ඔතියට තල්ලු වෙලා ඉස්සරට යන තමයි. ඒ ඇවිල්ලා වෙලා ඉතින් ළඟ ඉන්න කෙනෙක් දේවා මම වෙනවා තින්දු පොඩ කරගෙන අපි කියන්නේ. අර වෙනකන් තල්ලුලා ඒ හේතුලා ඉන්න කිසි වශයෙන් කවුද කියලා. ඉතින් දෙන්නම ඇවිල්ලා අපේ ආලාකාපලෙන් ඉඳලා මේ ආනන්ද තේස්ති වැඩේ ඒ දුක පිළිගන්න අපිට කරලා ඉතින් මෙන්න මේක තමයි තමයි උදාහරණයක් කියලා අපි හිතනවා මේ වෙලාවේ මම මේක කළ යුතුයි ධනය මේ කල ආකල්පයක විකල්පයක විකල්ප කියන්නේ කියන්නේ. අනිත් පැත්තත් ඒක නොකරනවා නම් තමයි මේ වෙලාවේ අපිට නුදුසක්. ඒක කල්පනා කරලා බලන්න තව කිසි දෙයක් නෙවෙයි ඉන්නකම් අපිට මේ කියන්න පුළුවන්. ඒක මේක දෙන්න ඕනේ. ආන්නේ විදිහට අපි වේගෙ යනකොට අපිටම අපි ඔය දැන් කාලේ හැටි කියනවා වීඩියෝ කැමරා ආයි කරලා තිබුණොත් අපිට පෙනේ ඔය තරම් වේගයක බඳවන්නේ නැහැ. ඒක අපි දැන් ගොඩයි කියලා ඒක නැගේ නිරෙන් පායන එක පාට ඉරෙන් පායන්නේ නැහැ. නැගේ නිරෙන් නෑ. ඒකයි තමයි නිරේ කියන්නේ. තමයි නිරේ කියන්නේ කියන්නේ අපිට නැතලක් වැඩි කරතයි. නැතලවල විදියක් කරතයි. ආනේ විදියට ඒ විකක්ක මූල සංඛාණය. විකක්ක සංඛාර සංඛාණය කියන්නේ නැත්නම් විකක්ක මූල බෙහෙදය ඇතිකරන්න නම් වේගය යනකොට අපි දිහා නෑ හරලා බලන්න පුළුවන් ගැතිය විතුලාපිය ඇති කරගන්න මේ විකක්ක සංධාන සූත්‍රයේදී සර්වඥාන්සේ දෙන්නා කියලා කියන ක්‍රම උදාහර කියලා අදට කියලා වෙනවා. ඉතින් කියලාට අපි කිසිම අපි අපේ වලිය හපාගෙන අන්නේ කෑගම දෙනවා ඉතින්. ඉතින් බලන්න මේ සුදු දොස් කියනවා ඕකේ කෑ ගන්න යන්නේ. ඒවලුවන් ගහන්න ඕනේ නැහැ. අපිට වෙන්නේ ඔක්කොම මේ වෙලාවේ එහෙම හද වෙන්න ඕනේ, කලබල වෙන්න ඕනේ, ආවේග ගති වෙන්න ඕනේ. ඒක තමයි හැංගීම කියන්නේ. මොකද මොකද මට දෙන්නේ කිසිම දෙයක් ආවත් යෝගාවචරයට පුළුවන් පුළුවන් කියන විකක් මූල සංකාප විකක් මූල බෙහෙදේ. අදින මොන තරම් වේගයකින් මම දුවන්නේ කියලා උත්තරතම වේගයෙන් ගති පව ඒක දැකගැනීමේ ශක්තිය ඒ සති සම්පන්නණියක කියනවා. එතන ඒක නියම කරන්නයි තව කෙනෙකුගේ වේගය පෙන්වලා දෙන්න. ඒක ඉතින් ජීවිතේ කන්දක්තියක්. ඒ නිසා කිසිම දුරට රැඳියාකමක් නැහැ. ගෝලයේ වගේ වේග වෙනකොට ඒක නතර කරගන්න. මොකද ඒකවල දෙන්නටම හේතු කරා. දෙමාපියන් රැඳියාකමක් නැහැ. දරුවන්ට දරුවන්ට රැඳියාකමක් නැහැ. පාවකයන් දෙකක් රැඳියාකමක් දේශනා කරන්නේ. උන්න පාර පෙන්නලා කියන කියනවා කියන්නේ පිටිනේ කියන්නේ. නෝදියයි කියලා දඬුවම් දෙන්නකෝ යා යුතුයමයි කියලා මේ පාස්කනවලි කරවන්න කියන්නේ. සරුවතනන් මේක දේශනා කරන සංඥාවක් සායම් දහම්. අල්ලතෝ විවේකීව මේ බණ කියලා කියලා කියනවා. මෙන්න මේ වේගවලට වැටෙන්නේ එක්ක මේ වාගේ කාම විතක්යක්, ව්‍යාපාද විතක්යක්, විහිංසාව විතක්යක්. අනේ දේ වෙනකොට ඒ අදි වේගය එනකොට මේ වේගය අඳු කරන්න මට බැරිද? මොකෙන්ද මම මේ මෙහෙවන්නේ කියන එක දැක ගන්න පුළුවන් නම් ඒකාන්තමේ කුජලා දීර්ඝාෂය. මොකද අධික වේගය අනිවාර්යයෙන්ම පිටිපන්දමේ දෙකක් දෙකක් කරා වගේ දෙකම කන්දමක් වඩපත් සතුන් වල පස්සේ ඉතිවැක් කරන්නේ දැවිලා නෙවෙයි උණු වෙලා වැක්කේ. එහෙම නොවෙන්න නම් ස්කන්ධෝ කියන්නේ ඉඳලාපත් වෙන වැඩි දුරෝ වෙනපත් වෙනවා. ආන්නේ විදිහට මේ කාම විතක්ක ව්‍යාපාද විතක්ක වේහිකා විතක්ක එනකොට ඒ විතක්ක දිහාවට ඒ වෙන නිමිත්තක් නැතිකම මේ කිරීමෙන් හෝ ආදීනම ගන්න කියමින් හෝ එහෙම නැත්නම් අසතියෙන් හෝ එහෙම නැත්නම් මේ විතක්ක ආදී මුල බිඳීමේ ක්‍රමයෙන් වැඩි නම් නැත්නම් ඒක මොලින් හොඳටම කඩමාරු කරගත්තට පස්සේ ඉතින් විතර කඩකට ඉතින් රටෙන් රට අපල කීල දෙකෙන් ආදී වැඩෙති මම මගේ කෙලෙස් නිකන්නේ නිකන් නිගැනීම කරා කියන කතාවනේ එනිසා මේ ආකාරයෙන් අපි භාවනාවේදී ඍජුවම කටයුතු කළ යුත්තේ හැක්කිය යුත්තේ මෙන්න මේ කියන කාම විතර ව්‍යාපාද විහිංසාව විතර කියන ප්‍රධාන කලේ සතුට තුන්දෙනා ඒ නිසා මේක පිටිපස්ස දරුවක් වෙන සඳහන් කරන්නේ ඒ කාම විතක්කන් නාදි වාතේති අජහති විනෝගේ ඥානතරෝත් අනකරක. ඇති වුණා නම් සම කවදාකත් ඒක ඉවසන්නේ නැහැ. මොනක් ඉතුරු වෙන්න තියෙන මකන කම්ම අනභාවයට යන කම්ම අභාව ප්‍රාප්ත වෙනකම්. මොකද මේ සඳහන් කරා මේ විදිහටම ඈත යෝග ජීවිතේ බාධා කරන තවත් විකල්ප જાති හයක්. ඊහයට ඔය විදිහට සමාන සංඥාවෙන් සලකන්නේ. නම් ඒ විතරකවල තියෙනවා මේකෙන් බරපතල විතරක කොට අත්කිරීමේ ශක්තිය. ඒවට කියනවා ඥාති විතරක කියලා. ඒක අපි ගැන කල්පනාවක් ඕනේ නෑ. ඒක ගතියක් ගතියක් ඕනේ. එන්න අපි වගේ එකක් කෙනෙක් ඉන්නකොට අපි ඥාතියන් ගැන බලන්න එපා. සංසුන් වෙන, තැම්පත් වෙන ගතියකට ගිය ඒ තමන්ගේ සුභ සිද්ධිය ගැන හිතලා නෙවෙයි ඒ තමන්ගේ අනුන්ගේ සුභ සිද්ධිය හිතනවා කියන කල්පනාවක් ඇති බොහෝම වේග වෙයි. ඒ වේග වුණාට පස්සේ ඒ පුද්ගලයාට ඒ ඥාතියින් වෙනුවෙන් තමන්ගේ අවඩ කරමින් හෝ තමන් අවඩදායක වුණත් ඒ ඥාතියින් විශේෂ කටයුතු කිරීමට මහා කර්මාවක් පහළ වෙන්න තේ කටයුතු වේකට. ඒකෝ තමයි යෝගී ජීවිතේ පාඩයි. ඒක ඥාති විතරක තියෙන ඥාති විතරක සැලකිය යුතුයි මොකද බුද්ධ ඥානවන්තේ පවා බුද්ධත්ව කිරියාය ඥාතත්ව කිරියාය ඥානත්ව කිරියාය කියලා ඥාතින් සැලකීම කළා. ඔක ඥාති විතරකය කියලා කියන මට්ටමට එනකොට ඒ සීමාව කන. ඒක නිසා අනුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කරන්න කියාට පස්සේ ඒ බුද්ධලයා පොළොවේ හිටගෙන පතරවා ඒක යෝග ජීවිතයේදී බොහෝ විට පිරිසක් එක්ක ඉන්න ගියාම සිදුවෙන දෙයක්. ඒක නිසා උත්තරේ දැනීම නෙවෙයි. පිරිසේ ඉන්න ඉන්නකොටම තමයි තේරුම් අරගන්න තමයි සීමාව. තමයි වගකීම් ප්‍රමාණය විතරයි කියලා තේරුම් අරගෙන මේ යෝග ජීවිත විනාශ කරන ඥාති විතරක කියලා જાතියක් තියෙනවා. ඒකදී යෝගාවතර පුළුවන් තරම් කියන්නේ සම්පූර්ණ සභාවන මහදී අපිට උදාහරණ දෙලා තියෙනවා මේ විතක්ක විදිය කියලා වෙනම පරිච්ඡේදයක්. ඕන සාකරණයක් කරනවා කියවන්නේ කියලා ඒකෙන් කොටස් ටිකක් මම කරන්නේ කියවන්න උනන්දු කරගෙන පිළිද කියවන්න උනන්දු කරන්නේ මම යහත් මෙලොව ස්වාමීන් වහන්සේ සම්බන්ධ කරගෙන තියෙන වෙනනාව අන්න එතනදී මේ ඥාති විතක්ක කියන විතක්කේ පහළ වුණා නම් කියන ලොකු ස්වාමීන් සඳහන් කරනවා අර මහා කච්චායන මහත්මයාගේ දේශනා කරපු විදිහට අනිවා විශේෂයි ඒනවන අන්දෙක් විදිහට කටයුතු කරනවා. ඒවා පිළිබඳ ඇහෙනවනම් දීරෙක් විදිහට කටයුතු ඒවා පිළිබඳව කැක්කුමක් එනවනම් ලෙඩෙක් විදිහට කටයුතු කරන්න. වේදන කරන නරමක් විදිහට පැටවෙන්න. ඥාති විපස්සාවක් අපි උසන්නේ. අපිට පුළුවන් යක් කරනවා කියන්නේ. ඒක පිළිබඳව දෙකක්. අන්න එහෙම කටුනේ නෑ බෑ කියන්නේ නෑ බෑ දෙක. ඊගාට තියෙන ජනපද විකාර. සම්මුතිය ලෝක ධනකාරී ප්‍රශ්න කියනවා සමානාත්මක ප්‍රශ්න තියෙන මේවා පිළිබඳව දැනකට ටිකක් එක්කියාම gedare අරගාදී ලෝකෙට පස්සේ. ඒවට කියනම අපිට දෙන්න පටන් ගන්න අපි ආධ්‍යාත්මික වශයෙන් බොහෝම උසස් කෙනෙක් වශයෙන් දෙන්න පටන් ගන්නවා. මොකද අන්තිමට වෙන්නේ අර අත්විද්‍යාවාදය, පරිවියාවාදය, උදේවියාවාදය කියන කෝ නැත්නම් අත් කුසලයේ ආවාදීම හිතේ. එතෙන් ඉස්සෙල් යුක්තක් කියනවා. මේක කොහොමද උදේ දෙන්නේ? නමුත් අපි විතර්කණය කරමින් මේ දැනට අපි විතර්කයක් කරන්න යනවා නම් ඒක පැහැදිලිව දැනගන්න ඕනේ ඒකෙන් අනිවාර්යෙන් කම්ම විතක් ව්‍යාපාද විතක් විඳා විතක් දක්වම ගියලා ඒ යෝග ජීවිත සම්පූර්ණයෙන්ම නාස්තික තත්ත්වයටපත් වෙනවා. ඒ වගේම අමර විතක්ක කියලා જાතිය සරුවතුන් කියන්නේ. අපි ලෙඩ වෙලා ලෙඩ රෝගය අල්ලගෙන අනිතුනට පස්සේ ඉන්නවා. මේ අසවල් රෝග කාරක හේතුව ඇති කරගත්ත නිසා නම් ලෙඩ උනේ මත්තර නම් කවදාකවත් නෙවෙයි. මම මේ රෝග නැති දැනකට යනවා. මේ ආහාරයෙන් වලකි. එහෙම පිළිවෙල අමරණීය වෙන්න. බේස් මාර්ගයේ උපක්‍රම මාර්ගයේ අමරණීය වෙන්නේ විශාල ව්‍යාපාර කරන ඒ අත්දැකීම මේ හැම දෙම විශ්වවිද්‍යාල. හැම දෙයක්ම බලන්නේ ලෙඩම වීමේ ප්‍රශ්න ගියාට පස්සේ මොනම දෙයක් කරන්නේ හැම දෙයක්ම ලෙඩ වෙන්න පුළුවන් කප්ප කියලා නිසා අමර විතර්කයක් මේ වාගේ අත්හිතකාමී පුද්ගලයන් තුළට බලපෑම් වෙන්න පුළුවන් පිළිවෙල. ඒ වගේම පෙන්ලා දීලා තියෙනවා පරානුද්යයත පරිසංගත විචාර. අපි මේ විදිහට මුලට මේ බුද්ධෝත්පාද කාලයක් ලැබිලා අපිට ඇහැකන් දිවනාදී ඔක්කොම කියන මේකෙන් සම්පත්තියක් ලැබිලා. ඒ වගේම ඕන පැවිදින පුළුවන් තරම් සම්පත්තියක් අපිට තියෙනවා. ඒ වගේම මට කල්යාණ මිත්‍රයෝ ඉන්නවා පාන හේනවා. සතුට සංකේතනේ තියෙනවා. මෙන්න මේ වගේ තත්ත්ව තියෙන අපි මේ වැඩ විතරක් මේ මාර්ගදී ජීවිත කල්පනා කරන විදිය වෙනස් කමක් කරගන්න බැරි අත් සම්පූර්ණයෙන්ම මේ දුකටපත් වෙනවා නේද ඒ නිසා මම මගේ අත් දීදී හදන්න ඉස්සලා අනුන්ගේ අත් දීදී හදන්න ඕනේ කියලා අර පරාමිතායට අපන්න විතරක් මේ ආධ්‍යාත්මික ජීවිතේ ගත කරන නැත්නම් තේන්නේ බොහෝම කලල් මනසක් තියෙන ලොකු හිතකාමී වැඩක් කියලා. නමුත් ඒ සමානට අන්තිමට කාම විතක ව්‍යාපාද විතක හිංසාව විතක වෑයම් කරන විශේෂයෙන්ම නැත්නම් ව්‍යාපාද විතක. ඒ කරා මුද්දායතාව කියලා පටන් අරගත්තට අන්තිමට හොස්සලගේ මැදයන් බැරි තරමට අර ව්‍යාපාදයට බහින්නේ මේ දේ ඉෂ්ට කරගන්න පුළුවන් නම් බැරිම සුද ටිකට ගෙනියන්නේ. සීමාව අනි සීමාව ඉක්මවපු ගමන් අර තියෙන ව්‍යාපාදවලට විහිංසාව වැඩවලට පවා යනවා. ඒ වාගෙන් පේනවා ලාභ සත්කාර කිලෝක අර්ධාන්විත විනාශ. ඉන් අපේ කුටුම්බියර කැලේට උලන් ඇල්ලලා යයි. ඊට වෙලින් අස්සක් අපි සත්කාරයක් දැනෙන්නේ. ප්‍රතිලාභයක් ලැබෙන සත්සංග විවිධ ලෝක සංගීතයෙන් ලබා ආයම කරගෙන උසස් ත්‍ත්වයකටපත් වෙන්න මනෝවත් වැඩ කරන්නේ. අද මගේ ගුරුවරයා කවදාකවත් නැහැ ඒකදී. ඉන්න කිසි කෙනෙක් ඉන්නේ නැහැ. මමවත් ඕනලාද සත්කල්ප කරගන්න ඕනේ කිය මේ විසාන්නාත් කරියට ආවා දීලා දාන කරියට ආවා දීලා ආපු ඇත්තෝ අන්තිම දර මොකද්ද ඕකුම් සංගලකට නාද සත්කාර විදී යටින් ක්‍රියාත්මක මේ වේගයේ ඉස්මතු වෙච්ච ගමන් සම්පූර්ණ යෝග ජීවිතේ පැවිදි ජීවිතේ නම්. ඒ වගේම තමයි අනවඤ්ඤාති පටන්නේ කියලා කියලා මම ඊට පස්සේ කිසිම කෙනෙකුගෙන් අනුමාන නැති. එකන අහන්න නැති. ඕනම කිසි ජීවිතයක් ගත කරන්න ඕනේ මට කවුරුහරි දැන්නොත් ගැලුවොත් ඒ මනුස්සයා ආරාධිකයි. එහෙම නැත්නම් ඒ මනුස්සයා ආදී උපාදේ කරනවා ආදී වශයෙන් තමයි තානත්ම උසස්. අනිත් පැත්තේ දුරවත්ම මහත් විදියට මේ මොකකදී විශාසි පහළ වෙනවා. මේ සෑම දෙයක්ම ඔය කලින් අසුව සාන්තාවක් කතා කරපු ඥාන විකල්ප දැනගත විකල්ප අමර විකල්ප සමානෙන්දයි සම්බන්ධයෙන් කියනවා. ආරවම සම්පූර්ණ කරගෙන විකල්ප එන්නත් මේ කියපු අනවඤ්ඤ ටිකක් සම්මිත විකල්ප කියන දේවල් බැලුව බලනකොට ලෝකයා ත්‍යාග දෙන්න තරම් වටින දේවල් දෙකම හරවා. මේක පෙන්වන්නේ මහා කරුණාවෙන් කරන වැඩක් කියලා. නමුත් මේ මහා කරුණාව කරකිලා ආවම වෙන්නේ තමන්ගේ විවේක ජීවිතයේ පිසු ජීවිතේ නෙවෙයි. ඒක නිසා මෙවැනි විතර්ක ආවට ඒවා සම්පූර්ණයෙන්ම දුරු කිරීමකට කටයුතු කරන්න තරම් විවාහිතපත් එළවා යා යුතු නෑ. එහෙම එළවා යා යුත්තේ කාම විතක්ක ව්‍යාපාද විතක්ක වේලා විතක්ක පමණයි. නමුත් මෙහෙම විතර්ක නවය හයක් ආ යෝග ජීවිතයේ අනුශ්‍රේ කරගෙන බව ඌව එනකොටම ඌව ඒවා වශයෙන් දැනගෙන ඇත්තත්තේ අන්දේ කුසීද සංඥත්තේ දීර කුසීද ඉන්දෝර කල්පනා ඥාන ශක්තියත්තේ මොඩේ කුසීද කොන්ද බණ ඇත්තේ ලෙඩෙකු හේර. ඕ වේදිලා නැත්නම් අලමිණියක් හේරෝ ඉඳලා තමන් යරුණු ජීවිත රකින්න. ඊළඟ පැවිද්දන් වශයෙන් කල්පනා කරනකොට පැවිද්දන් බය හතරක් වෙනවා. මුලින්ම සීලය, සුඛාමය, ආවර්තනය. ඒ කොයි එකකින් ගියත් පැවිද්දට. ඒක එන්නේ තමන් තුළට එන්නේ ඕනේ මහා කරුණාවෙන් මහා නැත්නම් මහා අනුන්ගේ හිත සුව සලකන ලෝක ධර්ම සමාජවාදී ධර්ම වශයෙන් තමයි මේ මේ දිවා පිළිබඳ යෝගාවචාර කාණ සංඥා කරන්න නැති උනත් සැලකීමක් මේක මම විශේෂයෙන් කියන්නේ මතක් කළේ මේ ආනාපානසති භාවනාව ඕ ඒ විවිධ හැකිලි භාවනා කරනකොට ඒ සාමාන්‍ය යෝගාවචරයෙන් අනොපිච්චර වෙලා අරමුණේ ඉන්න පුළුවන් ඒක යෝගාවචරයක් උත්තර දෙනවා මම මේ පහක් ඉන්න පුළුවන් ඉතින් ඒ කියන්නේ මේ වෙලාවට හිතවිලි වේදනා කාර්ය ආවේ නැහැ කියන. මොකක්ද එහෙම වෙන්නේ නැහැ. අනිවාර්යයෙන්ම ඔය අරමුණු දෙකක් නැද බොහෝ විට ඒ වගේ පිටිවිලි හෝ වේදනාව හෝ මේ දේවල් එනවා. මේ දේවල් ආවට එවුවා ඒන හිතවිලි විශේෂයෙන් කාම විතක්ක ව්‍යාපාද විතක්ක විහිංසා විතක්ක නම් එළවෙලෝ පාදිය යුතුයි. අර තියෙන්නේ ඥාති විතක්ක අමර විතක්ක ජනපත විතක්ක වගේ දේවල් නම් ඒ තරම්ම එළවෙලෝ පාදින්ට ආයුතු නෑ. ඒක නම් අපි ඒ හිතිවිලි තියෙති උනත් කමක් නැහැ Tamanට මූල කර්මස්ථානයේ පවත්න්න පුළුවන් නම් යෝගාවචරයේක අඛණ්ඩ භාවනා පිළිසලකලා කරනවා. නමුත් මේ විතර්කේ කාම විතක්ක ව්‍යාපාද විතක්ක වේහිසාව විතක්ක නම් ඉති නිරෝධ සංකීර්ණ වෙන්නදී බොහොම සූක්ෂම කරක් වෙන්නදී නමුත් මේ භාවිත මනසකට යතු විසුද්ධ කරන ප්‍රකාශනයක් අපි මතක් කරගන්න. ඒ සම්පහාන සංඥාවටයි කියන කර්ම තුන නම් කිසිම අනුකම්පාවක් දෙකක් වෙන්නේ නැහැ. වහා මෙනෙහි කළ මකන්නේ. ඊට පල්ලෙන් දැක්වෙන මේ ඥාත විසක් ආදී දේවල් එනකොට ඒ බව දැනගත්තොත් හොඳයි ඉන්නවා වැඩුණොත් මාගේ වැඩිනවා මොකද නැති තැනක් නම් ගන්න බෑ කියන මුලක ඔරුවක් ගන්න හදනකොට මුහුද ගැලනක් වෙන්නේ අඩු වෙලාව බලන මුහුදට දාගෙන ඉවරට මෙහෙ කිරීමෙන් නැත්නම් ඔරුව ඔරුව අබල් ගෑමෙන් අපි නඩත්තු කරනවා වගේ මේ විතර්ක විශේෂ යෝගාවචර මුදුර තේරුමක් ගන්නවා තේරුමක් ඇති කරගත්තොත් ඒ මහාන් වශයෙන්නේ කාමී සක්‍රියාපාද විලක්ෂේචාර සංකේතේ වගේ. අනිත් ඒවා ටික කාලයක් යනකොට තමන්ගේ පෞද්ගලික ජීවිතය ප්‍රාසයෙන් තමයි ජීවෙන්නේ. මේක යෝගාවතර දැනගන්න පුළුවන්. මට ඉස්සර විතරක බාධාවක් දුන්නා නම් මට විතරක නිග්‍රහයක් නැත්නම් විතරක විද්‍යාවක් කරන්න පුළුවන් කියලා මේක තමයි ලාට චිත්තානුපස්සනාව කිය ප්‍රතිපද සංස්කලන. තවත් තවත් බොහෝ සූත්‍රයක් සඳහන් වෙනවා. මේකයි මම මේ ඉදිරිපත් කරුවේ අnder ගන්න පුළුවන් දුන්නේ. චිත්තාව දිනවයි කියලා නෙමෙයි හිතුව කිසිදු කොටසක් තමයි. ඒ නිසා මේ දුර දෙනෙක් මේ වෙනකොට මේක අත්දැකලා තියෙනවා. නමුත් මේ වගේ තියෙන ප්‍රමාණ කීම දන්නේ නැති නිසා කුංචි දේවල් ලොකෝල හරකනවා, ලොකු දේවල් කුංචි කළ හරකනවා. එහෙම කරන්නේ නැතුව මහා සංඥාවට ගැලපෙන දේවල් ආවොත් අනිවාර්යයෙන්ම ක්‍රියාත්මකී යුතුයි. අනිකුත් එකක් ආපුවාම ඒකට නොසලකා හැරීමේ මැත්තේ මේ මේකට ක්‍රියාත්මක කරන්න පුළුවන් දැන් අවශ්‍ය නැහැ කියලා ඉවසාගෙන කටයුතු කිරීම තමයි මෙතෙන් මතක් කරලා තියෙන්නේ මෙහෙම කෙරුවොත් යෝග ජීවිතයේ කියන සංසාර දුකින් ගැලවීමේ කටයුතු කරනවා. පුළුවන් ඒ විදිහට මේ ඉතිරිමනන්ද ස්වාමීන් වහන්සේ වගේ ආපු ලෙඩක් ආපු වෙලාවම හිත නැවත සමාධියටපත් කිරීම උත්සාහ කරනවා. ඒ නිසා ඒ ලෞකික රෝග, අවකෝත්තර රෝග, රෝග කියන දෙක විශේෂයෙන් මේක ක්‍රියාත්මක වෙනවා. ශක්ති ප්‍රමාණය මේක මම අද පටන් මගේ සංඥා ලයිස්ට් එකට අතුල් කරගන්න ඕනේ කියලා උත්සාහ කළොත් ඒ මහාන් සංඥාව ඇතුළත ගත්තොත් යෝගාවදක කෙනේ අර සංකපාතක් ආකාරයේ උගෝ අවු යකිරීමකේ මේ ඥානවන්තකම අනිවාර්යම අවශ්‍ය කරන්නේ. අපේ බොහෝම අමාරු ගන්නවක් ඇති කරගන්න විවිධ හේතු නිසා. මේ සාතර යෝගාවචරයේ මේක පන්නනමයි අන්නනකම් ගැඹුරු විපස්සනා ධ්‍යාන. ඉන්නේ ඉදා සිල් දිනාට මේ ධර්ම කරුණු දී ආහාර වේවි